සම්ම දේශනා භාවනා ගැන තව ටිකක් කියලා දෙන්න තියෙනවා නියමිත හේතු තියාගන්න කියපු ටික තේරුණාද? කියන්නේ හිත යොමු කරන්න කියලා මම කිව්ව පොඩි කාරණාවක් හිතෙන් ඒ තොල් දෙක දිහා බලාගෙන තොල් දෙකට වැටෙහිම් සහිතව දැනුම් සහිතවම ඉන්න කම. ඒක හිතන එක නෙමෙයි තොල් දෙක තොල් දෙක කියලා හිතන්නේ නැහැ. එහෙම හිතීමකින් තොරව. යකින් කිසිවක් හිත මෙහෙ කිරීමකින් තොරව හිත හිත යොමු කරන දැනුම් සහිතව ඉන්න ක්‍රමතයි කියන්නේ සතියෙත් හිත යොමු කරනවා කියලා. ඒක තේරෙනවා නේද? හරි. ඊට පස්සේ එහෙම ඉන්නකොට ස්වභාවිකව අස්වාස්ස ප්‍රස්වාස්ස වෙන බලවට දැනුම් සහිතව ඉන්නවා මිසක කිසිම දරාවක හිතලා සතුටුපත් කරන්න එපා කියලා මතක් කළා. හරි මේ ටික හැදියල තියෙනවානේ හරි. දැන් සත්‍ය නිමිත්තක තියාගෙන අස්වස්පස්වාසයේ හිත යොමු කරලා කරන්න අපහසු අයුම් නොවන එකට මෙහෙම උපාය කවද කරන්න පුළුවන්. ඒකෙන්නේ ප්‍රොජෙක්ට් එකට හිත යොමු කරලා සත්‍ය නිමිත්ත අස්වස්පස්වාසයේ දිනුනේ හුස්ම විහිදට ගන්නකොට හිතින් එකයි කියලා හිතනවා. අර පටිනිමිති කියන අර්ථස පස්සේ අපහසුම කෙනා හුස්ම විහිදට ගන්නකොට හිතින් අර ආස්වාද වාසිය දිහාවල එකයි කියලා හිතනවා. හිත පහළට යනදී ප්‍රස්වාසයේ අධ්‍යක්ෂින දැනෙන කමින්දර දෙකයි කියලා හිතනවා. ආය ආස්වාද කරනකොට තුනයි කියලා හිතනවා. ප්‍රස්වාසයට හතරයි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10න් එහාට යන්නේ ඊට පස්සේ අයිතකට පටන් ගන්නවා භව සතින් මෙතන තියාගෙන 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි ඒ විදිහට සතින් මෙතන තියාගෙන අස්සස්වස්වාදයට අනුලෝම සුතුලෝම කනිනෝ හිත අහකට ගියොත් ආපහු එක ගන්න. ඒ විදිහට කරලා බලන්න. එහෙම කරනකොට හිත දුවන වේගය අඩු වෙනවා. ඊට පස්සේ ගණිතයෙන් තොරව අස්සස්පස්සාවේ ඉඳලා ගන්න ඕන වෙනවා. එහෙම අපහසු වෙනවා. එහෙම කරලා බලන්න. එහෙම ධර්ම තවත් ක්‍රම තියෙනවා. එතකොට ඒක පෞද්ගලිකව කියන්නේ කණ්ඩායමකට කරලා තමයි කියලා දෙන්න වෙන්නේ පොදුයි කියලා දෙන්නේ වෙන ක්‍රමයක් කරලා මෙතෙන්ට එන ප්‍රමෝට් එක ගන්න වෙන්නේ. දැන් මේ ආනාපාන සතිය නිතරම කියපු ටික කියන්නේ හරි. ඊට පස්සේ විදර්ශනා කරනකොට මම කිය රූපේ ගැන බලන්න කියලා හැම වෙලාවෙම සතිය තුකව මෙනෙහි කරන සතිය තුකව කියලා කියන්නේ යම් කිසි අරමුණක් හිතෙන් අල්ලගෙන ඉවරනලයි මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ පෙන්නන්නේ ප්‍රඥාව චේතනයේ ලක්ෂණය මනසිකාරයේ වූහන ලක්ෂණය කියලා. ඒ කියන්නේ ගුවන් කපන කෙනා වම් අතින් ගුවන්ට අල්ලගෙන දකුණු අතින් කපන්නේ. අල්ලගන්නේ නැතුව කපන්න බෑනේ. ඒ වගේ කෙලෙස් නින්නේ ඉස්සෙල්ලා පිටින් අරගෙන සිහි කරගන්නවා. කියන්නේ යාළුවෙක් කියලා අහවල් නංගුත් කියන යාළුවා කියලා අපි සිහිවම සිටින් නිමිත්ත හොඳට අල්ලගෙන හැදලා තමයි පේනවා. අපි නිමල් කියලා හිතනවා කියලා. ඊට පස්සේ හිතෙන් මේ රූපය අල්ලගෙන තමයි හොඳට මේ රූපේ තියෙන්නේ. දැන් නිමල් කියන්නේ සිහි කරගෙන නිමල් නමුත් සිහි කරපු අරමුණේ හොඳට නුවණින් බලනවා මේ රූපය කියන්නේ කෙලම් නියතත්. ඊටාම ද්වේෂය බලන්නේ නැහැ. ඊටාම හිමි මෙහි කරන්නේ. හිගාවට කෙසුන්‍ය සම්මස්නහර කියලා අනුපිළිවෙලට බැිනම් තමන්ට ප්‍රකට ප්‍රකට කොටස් වලින් බලවට කමක් නැහැ පැහැදිලි පැහැදිලි ප්‍රශ්න කෙසුන්‍ය සම්මස්නහර ඇට ඇටවලින් මෙන් බලලා කන බොන ආසාවෙන් මේ හැම දෙයක්ම හැදලා තියෙන කියලා බලනවා. රූපය බලනවා, රූපය කන බොන ආහාරයෙන් හැදලා තියෙන කියලා බලනවා. ඊට පස්සේ කය ඇසුරු කරගෙන පවතිනවා මෙබඳු කොටස් වලින් යුක්ත කන බොන ආහාරයෙන් හැදුණු ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දෝෂයෙන් පැමිණි සිත පවතිනවා නේද? නැතිනම් මේ කාය සුබරම සිත පවතිනවා ඒ නිසා නේද ඒ කය යෑමේම වෙන්නේ දැන් අපි නිමල් කියලා හිතුව තැනක තියෙන වෙන සිද්ධිය බලනවා නිමල් ගැන බලනවා නෙමෙයි අපි මුත්‍රක නිමල් කියලා කියපු තැන හිතපු තැන ඇත්තටම සිදුවෙන සිද්ධිය මොකද්ද කියලා බලන්නේ අපි එතන තියෙන රූපේ කොටස් එක බලනවා රූපය ඇතුළේ තියෙන හැටි බලනවා ඒ කය අසුර කරන පෞත්‍ර සිත නිසා ඒ කයෙන් හැඟීම් දැනීම තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ඇල්ලුවම තේරෙන්නේ ඒ කය අසුර කරගෙන පවතින හිතටයි කයට තේරෙන්නේ කය අසුර කරගෙන පවතින හිතටයි තේරෙන්නේ කියන දැනුම තමයි එන්නේ. ඒකෙන් කය අසුර කරගෙන පවතින හිත නිසායි ඒ කයෙන් ඉදිරියම අපසේම වෙන්නේ කියලා හිතන්නේ. කය අසුර කරගෙන පවතින හිතට නේද එතනද රූප පෙනෙන්නේ. මේ වලට රූප පෙනෙනව නෙමෙයි. මේ කය අසුර කරගෙන පවතින හිතෙන් රූප දකින්න ඇති. කය අසුර කරගෙන පවතින හිතෙන් සත්‍යනවා. කියලා මෙනෙහි කරනවා. තාම මෙහෙම මෙනෙහි කරනකොට ඕගොල්ලන්ට වචන ටිකක් විතරයි තේින්නේ. නමුත් මෙනෙහි කරන එක අධාරණ දෙක තාම විරෝධ කියනවා වගේ තුත්තක්ක තේරෙන්නේ. අර මම මොනවා කියන්නේ දැන් ඔය දුතුන් නම් මහගෙන ඉඳන්නේ නෑනේ. මම දැකලා තියෙනවා. ඔය පිටි පාම් පිටි ඔයසි පොල් පිටිම දාලා දියවල වතුරක් දෙන්නේ කියන්නේ. ගින්දර දදා හැම වෙලාවෙම කුරුග කුරුග කුරුග ඉන්නවා. එන්නකොට දියගත්තේ ඉඳිලා ඉඳිලා ඉඳිලා ටික ටික ටික ටික ටික ටික ටික ටික බොරොස් කියන්නේ. ඊට පස්සේ කෑලි කපලා කන්න පුළුවන් ගන්නටම බොරොස් වෙනවා. ඉස්සෙල්ලා වතුර ගොඩාක් තියෙනවා. ඒ වගේ මේ භාවනාවේදී පුදුම නිකන් දියලා වගේ මේක කරනකොට හිඳලා හිඳලා මේක උකු වෙනවා. මේ හොඳට කියන එක තේරෙන වචනට එන්නේ. තරම වචන ටිකක් තියලා තියෙනවා. ඉතින් මේ විදිහට හොඳ මෙනෙහි කරනවා. ඊට පස්සේ තමන්ගේ ශරීරයේ විදිහට ඇස් දෙක වහලා හිතෙන් තමන්ගේ ශරීරයේ පැත්තට යොමු වෙලා මේ වගේ ගැන බලනවා. මෙතනදී කියන්නේ කෙස්, ලොම්, නිය, තත්, ඡාම, මස්, නාස්, ඇට. හිමවල කනබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා නේද මේ කයට හැංගීම් දැනීම කියන්නේ. මේ මගේ අතට දැනෙනවා, මට දැනෙනවා මේ කය ඇසුරු කරන පොතේ සිතට එන්නේ දැනෙනවා. මේ කය ඇසුරු කරන පෞත්‍රන චිත්ත නිසා නේද යෑමේම වෙන්නේ. මේ කය ඇසුරු කරන පෞත්‍රන හිතට නේද රූප වෙන්නේ. එතකොට රූප වෙන එකට මිමි නෑ. ඉඳගෙන ඉන්න කෙනෙකුට රූප වෙනව කතාවක් නෑ. දැන් මේ කයේ දෙකකින් සම්බන්ධයක් නෑනේ. හිත රූප වෙන සිද්ධියේ හය උපකාරයක් විතර වෙලා විතරයි හිතට අවශ්‍ය ගන්න. එතකොට හිතට නම් මේ අරමුණ පෙනෙන්නේ මේ කය තියෙන හැඩයට අපි පනවන්නේ ඉඳගෙන කියලා. ඒක රූපේ රූපේ සිද්ධිය. විත්‍යකුණ චිත්තය කැමති දෙයක් නෝ කියලා අපි සතහනක් වෙනවන්නේ නේද? ඒකෙදි අර හිත නැහැ ඒ වගේම මේ දෙවියන්වා කියලා පනවන තව රූපයක් හඳුනන විදියක් කෙනෙක් කෙනෙක් නෝනේ ඇහැට වෙන රූපය හඳුනන ඉඳගෙන ඉන්නවා මේ හැදීම දිත්‍ය කියන්නේ ඒක මෙතන ඉන්නවා කියන හැඟීම අපිට එන්නේ නේද? එතකොට ඒකට හිත සම්බන්ධ නැහැ. එතකොට දැන් රූපයේ ඉඳගෙන ඉන්නවා කියලා අපි හඳුන්වන රූපේ වෙනම සිද්ධිය. ඒ වෙලාවට කය අසුර කරන පෞතෙන් හිතෙන් තමයි රූප දකින්නේ. කය අසුර කරන පෞතෙන් හිතෙන් සාධාන. කය අසුර කරන පෞතෙන් චිත්තයෙන් ගමන සම්බන්ධ වෙන්නේ කියලා බලනවා. මෙහෙම බලනකොට සහාය කරනකොට එයාට පුළුවන්කම වෙනවා දැන් මෙහෙම කෙනෙක් බලාගෙන ඉන්නකොට මේ ඉතිරියෙන් තියෙන රූපේ සම්පූර්ණ කලගුණ ආහාරයෙන් යුක්ත කය ඇසුර කරගෙන පෞද්ගලික හිතේ රූපණයෙන් තරගෙන ඉන්නේ කියලා දකින්න පුළුවන් මට්ටමට එනවා. පුද්ගලයේ රූප දකින්නවා කියන්නේ මේ දෙන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට මොකද මන් දිහා බලන්නේ? ඒ බලාගෙන ඉන්නේ කියලා තර බලන්නේ නැහැ. මොකද මම කියන ගහගෙන ඉන්නේ කියලා රූපිට ගන්න යන්නේ නැහැ. මොකද මේ ඒ බුදු වෙනම සිද්ධිය කච්චිතුන් වස්තු කියලා තේරෙනවා. ඒ විදිහට කය අසු කරගෙන මොකද සිටින් කියන මේ වැඩ ටික හොඳට බලන්න. බලලා මේ නාම රූප දෙක නොදන්නා කම නිසා මම කියන හැඟීමක් ඇතිවෙලා කියනවා නේද? මේ නාම රූප දෙක මුදන්නා කරන නිසා මම කියන දෘෂ්ටියක් ඇතිවෙලා කියනවා නේද කියලා හිතනවා. එතකොට මේ කයත් මම නෙමෙයි, සිතත් මම නෙමෙයි, සිතයි කයයි දෙකම කොහොමද උපකාරීව කෙරෙන ධර්මතාවයක් තියෙන මේ ටික නොදන්නා කම නිසා බුද්ධලේඛ කරනවා පුද්ගලයෙක් කියනවා කියන සමකින් අපිට වැරදි දැකීමක් ඇති වෙනවා. මම කියන්නේ කරගත්ත කුඹරක විලක පදයක් ඉන්නවා නම් දැන් මේ කෝටුවක් ගහලා හරහට ගියක් බඳලා සරමක් අන්දලා කංශයක් අන්දලා මුට්ටියක් නමලා ඒකේ හුණු වලින් ගිරිජටිය කැඳලා ඈත තියෙන තුර මෙහා කෙරවලින් බලනකොට පන්දේ වුණතන පන්දේ බව නොදන්නා කම නිසා මිනිස්සු කියනවා කියලා අදහස් කරලා තියෙන්නේ දැන් මේ මිනිස්යා කියන අදහසක් අපිට ඇති වෙන්නේ මිනිස්යා කියන එක නොදන්නාකම නිසා. අනේ මිනිස්යා හරි හොඳ කෙනෙක් කියලා අපි හිතයි. නැත්තම් අපි මේ මිනිස්යා ගැන මිනිස්යා කියලා නැති මොන හොඳයි කියන අදහසක් හිතේ. අපෝ ඔය මිනිස්යෝ ඔය තරම් හොඳයි නෙමෙයි කියලා අපි තරහ සිතුවිලි ඇති කරගන්න සමහර විට. නැත්තම් ඇත්තටම මිනිස්යා මොනවා වගේ කර්ම කළ කොයි කොයි උපදින්නන්නේ නේද කියන අදහසත් ඇති. නෑ නෑ ඔය මොන සත්‍යය නෑලා පොරොත්තු පොදුනේ නෑ කියන අදහසක් ඇති. දැන් මේක ඔක්කොම අවිද්‍යාව පෙච්ච සංඛාර. මේවා අපේ මනස තුළ විතරක්ම ගොනු වෙන්න, ගොඩ නැගෙන. අපේ මනස තුළ අපේ පුද්ගලයෙක්මයි සත්‍යයක්මයි කෙනෙක්ම කියන තැනකින් මේ ටික තියෙන්නේ. නමුත් අපේ මනසේ මෙහෙම සංකල්පන බුදු බුදු කෙනෙක්දී අනේ එහෙම දෙයකට කිසිම සම්බන්ධයක් නැති අනාත්ම ධර්මතාවයක් තියෙන්නේ. අනාත්ම පඹය වුණතන පඹය බව නොදන්නා කම නිසා මිනිස්සු කියන අදහසක් අපිට ඇති වෙනවා නම් ඒ මිනිස්යාට ඇලීම ගැටීමක් ඇති වෙනවා නම් කැමැත්ත අකමැත්තක් ඇති වෙනවා නම් කැමැත්ත නිසා සතුටු වෙනවා නම් අකමැත්ත නිසා දුක් වෙනවා නම් කැමැත්ත අකමැත්ත නිසා සතුට දුක කියන දෙක අතර තියෙන කැමැත්ත අකමැත්ත මත කැමැත්ත අකමැත්ත තියෙන්නේ මිනිස්යා කියන හැඟීම මත මනුෂ්‍යය කියන හැඟීම කියන්නේ මොකක්ද? ස්කන්ධ සහ කෙලෙස් කියන දෙක එකතු වෙනවා. ස්කන්ධ කියලා කියන්නේ පරිවර්තන තිබුණු මුලික තමයි ඇත්ත නැත්ත. ස්කන්ධ ටික. ඒ ටික විතරක් තිබුණොත් මේ වගේ ඇහිමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. පරිවර්තන පරිවර්තන නොදකින්නවා කියන කෙලෙස් තමයි බලවත්. පරිවර්තන පරිවර්තන නොදකින්නවා කියන එක අවිද්‍යාව. ඇත්ත ඇටි ඇටි නොදැකීම කියන ධර්මතාවය නිසා මිනිසයා කියන අදහස. මිනිසයා කියන අදහසට අනුව මිනිසයා හොඳයි නරකයි. හොඳ කෙනාට කැමති නරක කෙනාට අකමැති. හොඳ නිසා සැප නරක නිසා දුක. සැපේ ලෝභය නරකේ දේශය. කියලා අපි තුල ලෝභ දේශ දෙක ඇති වෙන මිනිසයා කියනවා කියන මොහයක් කියනවා. ලෝභ දේශ මොහ කියන කර්ම ටික ඇති වෙන්නේ අවිද්‍යාව පත්‍ය. අවිද්‍යාවෙන් ඒ වගේ පඹය උන්ටන පඹය වගේ තමයි කනගුණ ආහාරයෙන් හැදුණු රූපය. අපිට මෙහෙම පෙනෙන්නේ කනගුණ ආහාරයෙන් හැදුණු රූපය. ඒක හරියට අර මුට්ටි කැලි ටික දී කැලි ටිකමයි. අර චුට්ටක්වත් පුද්ගල මහන්තර අනාත්මයි. කම්මස්ලේ නහර ඇට ඇට මිදුලින් කියන කනගුණ ආහාරයෙන් හැදුණු රූපය. ඊට පස්සේ ඒ කය අසුර කරනකොට චිත්ත චෛතසික ටික. එතකොට ඔය නාම රූප දෙක හරියට පඹය වගේ දෙකම අනාත්මයි. චුත්තක සත්‍යකුද්දල භාවයක් නෑ. ස්කන්ධ ටික විතරයි. ආහාර ප්‍රත්‍යයෙන් ස්වභාවය. අපිට නුවණට ගොඩාක් දුරයි මේ ඇත්ත. නුවණට දුර නිසා මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා ළඟට නොවනින් ළඟට ගින්න නැති නිසා ඈත ඉන්න හින්දා ආයේ අවිද්‍යාවෙන් ඇත්ත නොදන්නා කම නිසා මම කියන අදහසක් සත්‍ය කියන හැඟීමක් ඇති වෙලා අපේ මනසේ මේ යෙදিলা තියෙන්නේ දැන් පඹයක් උතන පඹයක් නොදන්නා කම නිසා මිනිස්සය කියන අදහසක් කියලා දැන් අපේ මනසේ යෙදিলা නාම රූප දෙක නොදන්නා කම නිසා දැන් ඉන්න කෙනා එක්ක හොඳයි නරකයි. හොඳ කෙනාට කැමති නරක කෙනාට කැමති. කැමති කෙනාට ලෝභය නරක කෙනාට ද්වේෂය කැමති. ලෝභ ද්වේෂ දෙක. ලෝභ ද්වේෂ දෙක තියෙන මානසිකය කියන මොහේ නිසා. මොහේ කියන එක තියෙන මොකද්ද? අවිද්‍යාව නිසා. නාම රූප ධර්මෝ නාම රූප ධර්මයන් හැටියට පිළිසිඳ නොදන්නාකම නිසා අපි ගාව උත්තරභාවයේ තියෙන. මම ගැඹුරු අර්ථ කියන මේ උපමාවක් කියන මේක අර්ථය ගොඩාක් සිං ගැඹුරුයි. හොඳට හිතා ගන්න පුළුවන් නම් ඔයගලන්ට අහුවේ. අපි කියන්නේ දැන් වතුරක් ගාවට ගිහිල්ලා වතුර බොන්න තිරිසංගත සතිය කියනොත් තම කන තියෙන අපි සාමාන්‍ය විදියට සතිය කැටියට මේ උපමාව සතිය කැටියට කන තියෙන කෙනෙක් කැටියට අපිට හම් වෙන්නේ අපි කියන සුනකයේ කියන ඒ වතුර ගාවට ගිය සුනකයේ උතර නෙමෙයි හරි එයා වතුරට එවුණොත් ඔන්න මුලින්ම ඉස්සෙල්ලාම විඤ්ඤාණය මොකද්ද අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ වතුරට පතිත වෙලා තියෙන මේ තමන්ගේම ඡායාව තමන්ගේම ඡායාවයි කියලා දන්නේ හැමදේම අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇත්තට කියන දැකීම. ඇත්තටම වතුරේ පතිත වෙන්නේ එයා යන්නේ ඉස්සෙල්ලත් නොතිබුණු. අහකට ගියහම නොතිබෙන. ගියාට පස්සේ තියෙන දෙයක් හම්බ නොවෙන. තමන් නිසාම හම්බ වෙන. නේද? ඡායාවන් තියෙන්නේ. හරි. ඇත්ත ඉතිහිතිය දන්නේ නැහැ කියලා කියන්නේ යන්නේ ඉතල කිව්වෙත් නෑ අහකට ගියාම කියනවත් නෙමෙයි හම්බ වෙන වෙලාවෙදී තියෙන කහම්බ වන්නේ ඒ නිසා හම්බ වෙන්නේ කියලා ඒ විස්තර ටික යම්කින් සම්මුතිකම සම්බන්ධයෙන් ඔය වගේ ඇත්තට පෙර මුස්ලිම් අතරින් ඉතුරුනතු නැති වෙන අවස්ථාවට උපදවාගෙන පරිහරණය කරන එක තියෙන දෙයක් හම්බ නොවෙන්නේ ඡායාවකුයි මෙන්න මේ වතුර වැටලා තියෙන්නේ කියන නුවණ චේතනාගතවතාවේ මනසයි. අවිද්‍යාව කියන්නේ. එතකොට ඇත්ත ඇති හැටි නොදකින්න කොටම කෙලෙ කෙලෙ මේ අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. එකක් ඇත්ත නොපෙන්නනවා සංඛාරය කැටි කරනවා. වැරද්දක් කැටි කරනවා. කෙලින්ම මේ ඇත්ත නොදකිනකොට එයාගේ හිතේ ඇති වෙනවා තව සතෙක් ඉන්නවා කියන හැඟීම. දැන් සංකාරය කියන ඡායාව දිහා බලන්න එපා. ඡායාව පිළිසිඳ නොදැකීම ඡායාව කියන ඇත්ත නොදැකීම හැම වෙලෙම තියෙන බාහිර ස්කන්ධයකයි. ඡායාව පැත්තේ. ඇත්ත නොදකිනකොට එයාගේ මනසේ ඇතිවලා තියෙන හැඟීම බලන්න තව කෙනෙක් ඉන්නවා, තව මම වගේ කෙනෙක් ඉන්නවා, තව සතෙක් ඉන්නවා කියලා ජීවමාන ගතියක්ම සත්ව පුද්ගල හැඟීමක්ම හිතේ ඉන්න කියන්නේ කියලා බලන්න යන්නේ. තව සතේ ඉන්නවා කියන හැඟීමක් හේතුනට පස්සේ ඔන්නේ කියන්නේ මිච්ඡා දෘෂ්ටිය. මොහොය. ඊට පස්සේ එන්න සතාට ආසා නිසා බුරනවා. එක්ක තරහ නිසා බුරනවා. කැමැත්තෙන් ඉන්න සතට දුවනවා නම් දුවන්නේ කියන්නේ වචී කර්මය. සමහරට හපන්නත් පනින්න පුළුවන්. එතකොට යන්නේ කාය කර්මය. අවිද්‍යාව පත්‍ය සංකාර සත්‍ය ඉන්නෝ කියන අදහසයි ඉන්න කෙනාට ගුණ හදනවා ඉන්න කෙනාට හපන්න පනිනවා දැන් හොඳට බලන්න තව කෙනෙක් ඉන්නවාමයි කියන ජීවී ගතිය Tamange මනසේ හොද්දට යෙදලා තියෙන පුද්ගලෙ ඉන්නෝමයි කියන හැඟීම. එහෙම හිතෙල තමන්ගේ තියෙන හිතේ හැඟීම නිසා තමන්ගේ හැඟීම මතයි එයා හිතන්නේ. එයා බුරන්නේ. එයා හපන්න බයින්නේ. එතකොට අවිද්‍යාව තමයි ඇත්ත ඇත්තට නොදැකීම ඒ නිසා මනෝ සංඛාරය තමයි තව සතෙක් ඉන්නවා කියන එක ඉන්න සතාට ගුණවා කියන වචී කාරණේ හඳුනන්නේ කාය ඒ ඉන්න කෙනා ගැන බුලන්ද හෝ හපන්න පණින්නේ එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පුණ්‍යාවි සංගරෝ අනිත්‍යවි සංගරදී එතකොට හොද්දට බලන්න එයා ඉන්න වෙලාවට බුරලකට තව කෙනෙක් ඉන්නවා කියලා අදහසින්ම එන්නේ. ඇත්තකට ගියාමත් එයා හිතාගෙන එයා බුරපු, එයා දැකපු එක්ක කැමති වෙච්ච අකමැති වෙච්ච අර කෙනා එතන ඉන්නවා කියලා අදහස එයාගේ හිතේ තියෙනවා. එයා ආපහු ඇවිල්ලා බලන් එනකොට ආයෙත් වෙන්නේ අර විදිහට නැත්තම්. දකින්න කර තිබ්බන මේ දැකෙන් පරිපූර්ණ අවස්ථාවට උපදින්නේ. නමුත් අවිද්‍යා ධාතුව ඉදිරිපත් ශනිකව ආශ්‍රයෙම යෙදෙනවා. ආයු පංචය කියන හැඟීමම යෙදෙනකොට මේ සතර කල්පතිස් හැඟීම යෙදෙනකොට මෙයා එහෙම බලුවත් හිතෙන් හිතුවත් නැවත එහෙම බලුවත් තව එක්කෙනෙක් එක්කමයි යෙදෙන්නේ. හොඳට බලන්න එයාට ශුන්‍යතාවය කියන කහසු වෙනවද කියලා. එයා තව සතෙක් පුද්ගලයෙක් එක්ක ඉන්නවා කියලා එයා කරන්නේ කෙලෙසයක් එක්ක ඉන්න එක නෙමෙයිද? ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ කවුරුත් තනියෙන් ඉන්නවගේ ප්‍රශ්නාව දෙන්නේ කියලා කියන වචනයක් අහලා තියෙන්නේ කෙලෙසකින් පින්වතුන් දන්නවද එක දසම මාත්‍රක තරුණතු මේ විරියෝගි අපිට පුදුලකෙන් එහෙම කියලා දන්නවද මෙතන තියෙන්නේ ඒකනේ මම ඊයලා කිව්වා වගේ දකින්න පෙර නොතිබුණු දැක්කයන් පස්සේ නොතිබෙන තියෙන නෙමෙයි ඇහැ නිසා උපද්දල බලන වර්ණ සතහන් මාත්‍රයක් විතරයි කියන්නේ. අපි මේ ඕගොල්ලෝ මේ පින්වතුන් ඉන්න මේ සතහන ලොකු කැමරා කාර්යයකට අරගෙන මේ විදිහට කන්න පුළුවන් නේද වෙන්නේ? පුළුවන්. ඒකෙන් පින්තූරේ කරගන්න නෙමෙයි බිත්තිය ගැහුවොත්. ඒ පෙනෙන පින්තූරේ ෆොටෝ එකේ මේ මේකේ වෙනසක් තියෙන කියලා හිතනවාද? දැන් මේ ෆොටෝ එක ඇතුලේ මේ හැඩතල ඔක්කොම තියෙන්නේ මනුෂ්‍ය සත්‍ය පුරුෂයෝ හම්මාස්ලේ නහර කෑලි මේ ඉන්නවද පොතේ තියෙනවද ඉතින් මේ ෆොටෝ එකම මේ තිබුණු ෆොටෝ එකම නෙමෙයි තියෙන්නේ. ඇහැට පෙනෙන මේ ෆොටෝ එකේ ෆොටෝ එකේ මොකද්ද වෙනස? ඒ වර්ණ සටහනේ අම්මල තාත්තල හෝ සහෝදර සහෝදරියෝ හෝ ඇහැට පෙනෙන වර්ණ සටහනක් තියෙන්නේ. සැබෑවටම ජීවි පුද්ගලයෝ ඒ වර්ණ රූපය තුළ ඉන්නවද? නැහැ. ඉතින් මේ ඇහැට හම්බවෙන ඇහැට හම්බෙච්ච කාචා කාච මට්ටම පන්නේ රටක් සටහන නෙමෙයි. මේ අපිට දැන් හම්බ වෙන්නේ ඒ සටහනමයි. ඇහැට හම්බෙන වර්ණ සටහන කුල කොට එකක් විතරයි. චිත්තං චිත්තානි පතේව ලෝකේ ලෝකේ චිත්තසං විතරයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ මනස තුළ උපදින සංකල්පය රාගය දෙකට එකන්නේ කියලා කියන්නේ. එතකොට අර චිත්‍රය දකිනකොට විත්‍ය කියන ඔයගොල්ලෝගේ මනසේදී අන්න අර අන්තිම තියෙනවා අර අංකල් වෙනවා අර මාමයින් අර ළණේ වෙනවා කියලා ඔයගොල්ලෝගේ මනසේදී පුද්ගලයේ සත්‍යයේ දෙන ඔයගොල්ලෝගේ මනසේ මිසක චිත්‍රය වෙන කෙනෙක් නැහැ. නේද? ඒ වගේ මේ ඇහෙන් බලනකොට දකින්න පෙර නොතිබුණු දැක්කයන් පස්සේ නොතිබෙන අවස්ථාවට ඇහැ නිසා හදලා පෙන්වන්නේ මේම චිත්‍රයක්වත් තිබුණ නම් ඒක කමන්නේ. කුල්මම ඉරිය කියලා මේ ඇහෙන් කරන වැඩේ දන්නේ නැහැ මෙහෙම වර්ණස් මහ බෝධ කියන තැනක වර්ණ සටහනක් හදලා පෙන්වන්න පුළුවන්කම මෙහෙම හැඩ සටහනක් හදලා පෙන්වන්න පුළුවන් දෙයක් නෑ ඇට. මේ ඇහි කියන එක්තරා මට්ටමක සංඛ්‍යාතයක් ඒකට අදාළ රූප කලාව කොහෙන් විතරයි මෙයාට රූප හදන්න පුළුවන්. තව අහසේ ජීවුම් රූප තියෙනවා. ඒව අහුවෙන්නේ නැතිඳ ඒව හැදලා නැන්නේ. මේ තුන තේමුණුත් ඔය මේ පෙනෙන රූප වල තව තව කියන්නේ ඉක්තුලා හම්බුයි. එතකොට මේ මේ එහෙන් බලන බලන මේම රූපය හදලා දෙන්න. දැන් තිස්සංගත සතාට මොකටද දකින්නේ කියලා තිබුණේ දැක්කම පස්සේ තියෙනව නෙමෙයි හම්බ වෙන වෙලාවට තියෙන ඡායාවක් හම්බ වෙනවා නෙමෙයි තමන් උපද්දවගෙන පරිහරණය කරන්නේ කියන කියා දැක්කම තිබුණ අවිද්‍යාව මේ පෙනෙන අරමුණ දකින්න කියලා තියෙනව නෙමෙයි දැක්කම පස්සේ දකින්න කියලා තිබුණ නෙමෙයි දැක්කම පස්සේ තියෙනව නෙමෙයි පෙනෙන කොට ඇහැ නිසා උපද්දපු දේකුයි පෙනෙන්නේ කියන කෝ අපි නොදකින්න කොට ඕකම අපි අවිද්‍යාව අර සතාට තව කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් මනසේ ඉදෙනවා වගේ තව අය ඉන්නවා කියන හැඟීමක් කෙනා කෙනාගේ මනසේ ඉදලා තියෙනවා. ඊට පස්සේ ඒක අපේ මනෝ කර්මය. ඊට පස්සේ ඉන්න අයට ඉන්න අය හොඳයි ඒක ඉන්න අය නරකයි වෙනවා. ඉන්න අය ඒක කතා කරනවා කියන අදහසකින් කියනවා. ඉන්න අයට යමක් දෙනවා කියන අදහසකින් දෙනවා. අපි හිතන්නේ කියන්නේ කරන්නේ අපේ කියන දෘෂ්ටිය නිසා. රූපපච්චය සංඛාර, සද්දපච්චය සංඛාර කියලා කොහෙවත් නැහැ. තියෙන්නේ මොකක්ද? අනිත්‍යපච්චය සංඛාර. රූපය අත හඳන්නකොට පුද්ගලය කියන අදහස අපි තුළ ඇති වුණාම පුද්ගලයට අපි වචන කතා කරනවා. පුද්ගලය මංගල තියෙන්නේ. පුද්ගලයෙකුට කතා කරනවා කියන අදහසින් නැහැ කියන්නේ. පුද්ගලයට මම මේ ටික දෙනවා. එතකොට මම හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ මගේම සිිතේ තියෙන දෘෂ්ටියට. අවිද්‍යාව විචය සංකාර. මේ තව අය ඉන්නවා කියන හැඟීම ඉඳලා තියෙන්නේ අපේ මනස පුද්ගල භාවයේ කෙරෙන්නේ ඉඳලා තියෙන්නේ. පැත්තකට ගියාම මේ හිතේ නිදුණු ගතිය සිහි කරන්න පුළුවන් අහවල් අය අහවල් පුද්ගලයන් ඉන්නවා කියන එක සිහි කරනවා. බලන්න එනකොට ආයතරයක් වෙනවා. දකින්නතර තිබන්නේ දැකපු තියන්නේ අවස්ථාවටම එහෙන් හදලා දෙන්නකොට ඒක නොදකිනකොට ආ පුද්ගලයාගෙන හිලිය වෙනවා. එහෙන් බැලුවොත් අපි තව බුදුරජාණන්ගේ හිතින් හිතුවා ආපහු බලන්නාවත් අපි බුදුරජාණන්ගේ කවදාවත් අපේ මුද්දේ තියෙන ශුන්‍යතාවය අසු වෙන්නේ ඒ යථාර්ථයේ මේ පුද්ගල භාවය නැතුව යථාර්ථයෙන් තියෙන ශුන්‍යතාවය තමයි ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ. මේ ශාසනය ශුන්‍යත දර්ශනයක් කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉතා ගැඹුරු ශුන්‍යත දර්ශනයක් පෙන්නනවා. සත්‍ය පුත්‍ර භාවයට ශුන්‍යතාවය. අනේ ශුන්‍යතාවය කියන එක ලෝකෙකට අයිති එකක් නෑ ලෝකෝත්තරයි. ලෝකේ පනවන්න බෑ සත්‍ය පුත්‍ර භාවය මත මේ ලෝකේ පනවන්නේ. එක්ක මිනිස්සු මත දෙවියෝ මත බ්‍රහ්මයෝ මත එතකොට අර තේසන්නත සතා බලන්න තනියම ඉන්නවා කියලා කියන්නේ අපිට. නමුත් එයා කවදාවත් තනියම ඉන්නවද? එයා ඉන්නේ තව එක්කෙනෙක් එකයි කියලා මම කිව්වා තේරුණාද මම කියන්නේ? එතකොට හොඳට හිතන්න මෙතන අපිට නොතේරෙන නමුත් ඔබේ පෞද්ගලික මහා ගැඹුරු අර්ථයක් තියෙනවා නේද? සුනිතාගේ ඒක මේ උඩින් යන පිට පොත්තකින් පොරොල් ගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා මම කියන්නේ. මේක තේරුම් නොගත්තොත් කවදා හරි මේ ආර්ය ශුන්‍යතාවය කියන හරි ගැඹුරුයි. මහා පුරුෂය ඇසුරු කරන දර්ශනයක් මේක. එතකොට ඒකට මේ හීන වීර්යයෙන් හීන සද්ධාවකින් යන්න පුළුවන් එකක් නෙමෙයි. හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒකකට උරු කරන්න ඕනේ. අපි මෙන්න මේ වගේ තැනකට යන්න තියෙන්නේ කියන නුවණ අපිට ඇති වෙන්න ඕනේ. දැන් ඒක නෙමෙයි. පුළුවන්. එතකොට මෙන්න මේ අපේ මනසේ පුද්ගල භාවය යෙදিলা තියෙන මිසක පුද්ගලයෙක් ඉන්නවට පුද්ගලයෙක් වෙනව නෙවෙයි. එතකොට ඒකයි මම කියු පන්දේවා වූතන පන්දේව බව නොදන්නා කම නිසා මිනිසෙක් කියන අදහසක් කියලා තියෙනවා. නාම රූප දෙකක් තියෙන තැනක නාම රූප දෙක පිළිසිඳ නොදැකීම නිසා පුද්ගලයෙක් කියන අදහස කෙනා කියලා විමසී ඉඳලා තියෙනවා. අපි දැන් අපේ මනස මෙහෙම අදහසක් කියලා කියන එක දන්නේ නැතිකම හින්දා අපි හිතන්නේ මිනිස්සු ඉන්නවා ඉන්න මිනිස්සු පේනවා කියලා අපි හිතන්නේ. එහෙම හිතන හිතන තරම් දැන් තේ සංගතසතා ඇත්ත නොදන්නා කම නිසා තව සතෙක් ඉන්නවා කියන හැඟීම මගේ මනසේ ජීුණේ කියලා දන්නේ නැති හින්දා මේ වතුරට පුරන්නේ මේ නාම රූප දෙක නොදන්නාකම නිසා කෙනෙක් පුද්ගලෙ ඉන්නවා කියන ගතිය තියෙන්නේ යෙදිලා තියෙන තමන්ගේ මනසේ නේද අපේ සිතේ නේද මේ ගතිය තියෙන්නේ කියන එක නොතයන කම නිසා අපි මෙහාටයි පයින්නේ මෙහෙටයි පයින්න හදන ඒක ලෝකෙක හැමදාම ගැටෙන්නේ අපි ලෝකෙ කියන එක හම්බ වෙන්නේ මේ කෙලෙස් කියන කෙලෙස් නැති කෙලෙස් ටික පිළිගන්න විවාදයෙන් තොරයි වාද වාද කිරීමෙන් තොරයි. ගැටෙන්නේ නැහැ, හැදෙන්නේ නැහැ. එහෙම ගැටෙන්නේ නැති දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකෙන් මෙතනදී ඔන්නේ වැරද්ද අපිට හසු වෙනවා අර නාම රූප දෙක බලනකොට ටික ටික ටික ටික ඒක තියුනෙන්ද තියුනෙන්ද එතන තියෙන ඇත්ත ප්‍රකට වෙන්න වෙන්න ඇත්ත මේක නම් මෙහෙම තැනක පුද්ගලයේ කෙනෙක් කියන ගතිය විදිහට තමන්ගේ මනසේ නේන්ද්‍රය කියන කාරණාව තමන්ට අවබෝධ කරගන්නවා ටික ටික. අපි කියන්නේ පදේවල නොදන්නා කම නිසා මනුස්සය කියන අදහස ඇති වුණේ. අපි ඒ දැනෙන මනුස්සය එනතන ටික ටික ඉස්සරහට යනකොට යනකොට යනකොට පදේවල ටික ටික පැහැදිලි වෙන්න වෙන්න වෙන්න වෙන්න මනුස්සය කියන කම අපේ මනසේ යෙදුනේ කියලා තේරෙනවත් එක මනුස්සයා කියන හැඟීම ටික ටික දිවෙනවා. ඒක දින ඇලීම ගැටීම, ඒක දින රෝග දේශක ඔක්කොම ටික අතහැරෙනවා. ඒ නිසා එන සැප දුක් දෙකත් අතහැරෙනවා. පම්බේ වුණතන පම්බේ බල දක්ෂින මට්ටමටම ආවොත් අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ. මනුස්සයා කියන අදහස නැහැ. මනුස්සයා නිසා ආපු හොඳ නරක අදහසුත් නැහැ. මනුෂ්‍ය නිසා ඒක සැපදුක් දෙකක් නෑ. එයා නිසා ඇතිවෙච්ච අයින්ගේ දෙකක් නෑ. ඒ නිසා දුක් දුන්නත් නෑ. එතකොට අවිද්‍යාව නිරුද්ධ කරාම මනුෂ්‍ය ලෙඩවීම මහලුවීම මරණ නිසා විදින දෘෂ්ටික අපි මෙතන. පඹයන් ලෙඩවලා මහලුවලා නැරිලා කියලා දුක් නිවරයි. නෑ. එතකොට එයාට කොච්චරක ප්‍රත්‍යක්ෂද කියනවා නම් ඈතට ගියාටවත් මිනිසයා කියන එක පඳවව නොතේරෙන ඈතට කොහොමවත් එයා දන්නව නුවණ කියන එක මිනිසයා වගේ දැනුමට තියෙන එහෙම කියන එක තියෙනවා. ඒ වගේ එයා ළඟ කවුරු තව කවුරු අහනවා නම් පඳවව කියන පදේ නොදන්නාකම නිසා මිනිසෙක් කියන අදහසකින් අර මිනිසයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා අහුවොත් දන්නවා ඔතන මිනිස්සෙක් නෑ කඳේ ඉන්නේ කියලා කියලා දුන්නාට මෙයා ඇතුළට යන්නේත් නෑ මෙයා පිළිගන්නේත් නෑ ගැටෙන එක හොඳ නෑ මම හිතන සමාජයම කෙනෙක් හිටියදී කියලා උත්තර දීලා සංගන අවස්ථාවේදී සම්ම විෂම ලෝකේ සම්මහයන දන්නවා මෙයා අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාව නිසා මේක කියන්නේ කියන එකක් දන්නවා මෙතන තියෙන්නේ මේ ටිකයි කියන එකක් දන්නවා හුලඟට පන්දර කඩාගෙන වැටෙනකොට අනේ අර මිනිස්සු බලන් තැහැදිලා වටනකොට කොයිදී මිනිස්සු නරල වටනකොට කොයිදී කියලා මෙයා අඬනකොට මේ පබ්බෙන් කියලා වටනවා කියන එකක් දන්නවා. අනේ ඉතින් අපි උදව් කරමු දෙහනම් ගිහිල්ලා කියලා නොකියන්නේ නැහැ කියලා. මොකද මෙයා ලෝකේ කෙනා ගන්න යථාර්ථනව චුට්ටක් මෙයා දුක විඳින්නේ නැහැ. ඒ වගේ මේ ඇත්ත දකින්න කෙනාට ඇත්ත නොදැකීම නිසා ලෝකේ කෙනා දුක් වෙන හැටි පේනවා. නමුත් එයා දුක් නොවෙද ලෝකෙම ඉන්නෝ ලෝකෙම නිදිලා පවතින ඇත්තක් දැක්කා. ඉතින් මේ වගේ හයියක් එන්නේ එන්නේ කැකෙන්නේ නැති ජරානව සංඛ්‍යාත පතත ගහගෙන යන්නේ නැති පිට හිටින්න පුළුවන් මනසක් එන්නේ පවතිනදී පවතින ආකාරයෙන් දකින මොනක් කාපු දවසටයි. එතකොට වෙන මොකෝත් නෙමෙයි මේ ස්පර්ශ ආයතන හරියට දකින්නට තිබන්නේ දැක්කන් පස්සේ තියෙනනේ අවස්ථාවට හටගෙන නැති වෙනවා කියලා දකින්න දර්ශනයට ලෝකෝත්තර කියන්නේ. ඒ ටික වෙන්නේ නැහැ. ඒ ටික ගන්න බෑ. පෙනෙන දේ තුළ අපි ඇලිලා ගැටෙන වැඩි නෑ. පෙනෙන දේ තුළ ඇලිලා ගැටෙලා ඉන්න ක්‍රමානුකූලව කරන්නේ නාම රූප ධර්මය බලන්නේ. දැන් සත්‍ය පුද්ගලය කියලා පෙනෙන දේ කියනවා ආත්මයි කියලා. ආත්මය කියලා ආත්ම දෘෂ්ටි අත්හැරගන්න අනාත්මයට බලනවා. කනගුණ ආහාරයෙන් හැදෙන රූපය කෙතුන් නේද සම්මතයෙන් යුක්තයි. හේතුව ආහාරයෙන් හේතු නිසා හටගත් ඵලයක්. රූපේ සත්‍ය බුදුනෝ අනාත්ම ධර්මතාවය මේ චිත්තචෛතසික ටික අවිද්‍යා කර්ම හේතුන් හටගත්තේ හේතු ටික නැති වෙනකොට නැති වෙන ස්පර්ශ නිසා හටගත්ත ධර්මයේ ස්පර්ශ නැතිව නැතිවෙනවා කියලා බලලා අනාත්මයට නාම රූපයට බලනවා. බලනකොට පුද්ගල භාවය කියනවා. පුද්ගල භාවය කියනවා. ආත්ම දෘෂ්ටිය කරලා අනාත්මයට බලනවා. හැබැයි තාම අවිද්‍යාව කියනවා. ඇයි? දැන් ඉස්සර පුද්ගලකම දැන් නාම රූප දෙකක් තියෙනවා සිතන තියෙනවා. එහෙම එහෙම නාම රූප දෙකක් කියන තැන තාම නිවර්ණ ධර්ම දුර වෙනවා. හිත සමාධි වෙනවා. අන්‍ය සමාධිගත මනසට නාම රූප කියලාවත් අහුවෙන්නේ එතකොට තමයි චිත්‍ර මාත්‍ය චිත්තම් චිත්තන සත්‍යවලෝක කියන්නේ දකින්න කියලා තිබෙන මේ දැක්කම පස්සේ කියනවනේ අවස්ථාවට උපදවාගෙනයි බලන්නේ කියන තැන වර්ණ සතම් මාත්‍ය කියන තැන යනවා. චිත්‍රයේ ඇතුළේ සත්පුද්ගලයෙක් ඉන්නවත් හෝ නැත්නම් අනාත්මව ඇටසැකිල්ලකුයි නාම රූප දෙකකුයි හොය තියෙනවා තෝ වෙනවද? ජීවිතයේ ගහපු චිත්තය ඇතුලේ චිත්‍ර මාත්‍රයක් මිසක ඒක ඇතුලේ ආත්මයක් හෝ අනාත්මතු ද්‍රව්‍යයක් හෝ තියෙන්නේ නැහැ. චිත් අනාත්ම ධර්මතාවය කියන චිත්‍රය. දැන් අපිට අවස්ථා දෙකක් තියෙනවා බස කරන්න කියන්නේ මම මතක කරන් තියෙනවා කියන්නේ ඒකෙන් දැන් ඉස්සෙල්ලා අපිට පුද්ගලයෙක් හම්බ වෙනවා. පුද්ගලය කියන්නේ කතහැර ගන්න තමයි අපි මේ නාම රූප ධර්මයේ බලන්නේ. ওই ටික බැලුවාම අපි කරන්න ඕන ටික කරනවා ඔය වැටිකේදී. ඔච්චර අපිට කරන්නේ. ඊට පස්සේ ඒ ධර්මතාවයේ තියෙන ධර්මතාවය වැඩෙනවා. මේක සත්‍ය පුද්ගල භාවයේ දුර්වෙන්නේ බැලුවාම නීවරණ ධර්ම දුර්වණාම නිවන් ධර්ම දුර්වේක්ෂ නිසා ප්‍රීතිය, ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සතිය, සැපය හිතේ සමාධිය කියන තැනට ඇවිල්ලා ඒ සමාධියට පෙන්නනවා මෙතන තියෙන්නේ චිත්‍ර මාත්‍රය කියන එක පෙන්නනවා. යම් කිංචි සංකේය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා ඇහෙන් දකින යමක් දකින දකින හැම දෙයක්ම උතර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. හේතු නිසා හටගත් ධර්මයේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවාමයි කියන එක වෙනවා. හේතු නිසා හටගත් කිවි වත්වට යන්නේ ඉස්සර වෙලා තිබුණේ නැති යතුන් හින්දාම හටගත් ඡායාව ඒ අහකට යනකොටම නැති වෙනවා. එකදු ඡායාවක් පිටු වෙන්නේ නැහැ කියලා කිව්වා වගේ තමයි. හරි. ඒ විදිහට කොහොම ඕකටයි නිරෝධී දර්ශනය කියලා කියන්නේ. ලෝක නිරෝධී සිද්ධ වෙන්නේ ඒ දර්ශනය. සලආයතන නිරෝධය කියලා එක නම් කරනවා. එතෙන්ට යන්න මුලින් කියන කොටස තමයි අපි මේ විදර්ශනා කියලා කියන නාම රූප දෙක බලන්නේ. තේරෙනවද? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන නාම රූප ධර්මයන් බලන තැනද ලෝකෝත්තර ඥාන දර්ශනට එන්න මාර්ගමේ. ඒක මග්ගෝ විසුද්ධිය. මේක විසුද්ධියට මාර්ගය. මේකට කියන විදර්ශනා භූමිය. මේව ලෞකික ඥාන. තේරුණානේ? එතකොට ඒ විදිහට Taman කියන තැන නාම රූප දෙකක් තියෙනවා කියලා බලන්න. අර දර්ශනයේ වෙනම ඉගෙනගෙන තියෙන සම්මා දිට්ඨිය කියන එක ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඔය ආයතන ටිකේ ඇත්ත ඉගෙනගෙන තියෙන්න ඕනේ අපි. ඉගෙනගෙන ඉගෙනගත්ත දැනගත්ත දේ දකින තැනට යන පාර තමයි මේ සීල සමාධි ප්‍රඥා මේක පාරයි. පාර යනකොට පෙනෙනදී පින්වත්තුන්ගේ ගෙදර තියෙන මෙන්න මෙහෙමයි ගෙදර ලක්ෂණ මෙහෙමයි අඳුරගන්නේ මෙන්න මේ හැඩරුවයි මෙන්න මේ විදිහයි ගෙදර දැක්කහම කියලා ගෙදර විතර ටික තාගත්තා. අහගෙන ගෙදරට යන්න යනකොට යන පාරක් තියෙනවා. පාරේ පෙනෙන දේවල් නිරන්තරව හරියයි. හරියන්නේ නේ. ඒ වගේ සීලයේ සීල සමතකම තහනම් වඩමින් නාම රූප ධර්මයන් බලනවා කියනොත් මේ යන පාර. ආත්ම දේවල් අනාත්ම විදිහට බලනවා. බලනකොට අනාත්මයි රූපය කියලා කියනවා ධර්මත ඇටසැකිල්ලක් පේනවා හඳුන්නේ අසුභය හොඳට පේනවා හඳුන්නේ කියලා හින්නතරව හරින්නද මේ පාරේ ඉඳලා හරියනවා. ඒකට යන්න අපි කියන පාරේ ඉඳලා හරියනවා කියලා කියන්නේ. පාර යන හතර මම ලස්සන කාලයක් හම්බුනේ වල් මම මෙතන නැති වෙන්නේ කියලා අහනවා වගේ. නේද? හොඳ කාලයක් දැක හොඳ බෝල් කෝල් කහුණා නැත්නම් දෙමින්ට ඉන්න පුළුවන්. ඈ දැන් ගාවේ හොඳ ගෙදරක් තියෙනවා ගෙදර යන්න පාරට ගහනකොට පාරේ හම්බෙච්ච අවුවේ ඇවිල්ලා අවුවේ ආවහම తాවකාලික හෙවණකට තියෙන ගහක් හම්බුණා. හොඳ ෂෝක් ගහක් හම්බුණා. හරි හිතිල හෙවණ මම එන මෙතන ඉඳලා දැන්. කියලා අහනවා වගේ වැඩක් කරනවා. භාවනා කරනකොට තියෙන ගතිය වලින් අපි නතර වෙන එක. ඒක දන්නේ හින්දා මේ මොකද කරන්නේ මොකද කාර්ය කියලා. ස්පර්ශ ආයතන හයේ හටගන්න හැම නිමිත්තක්ම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන හිතට කරනවා නෙමෙයි වෙන දැනකට මනස ගන්න ඕනේ. යම් කිසි සම්මුතිකම සම්බන්ධ අනිරෝධ සම්මුතියකට තරකට. ඒකේ මේතන තියෙන්නේ අචිත්‍රයේ භාග පොටෝ එකයි මෙතන පොටෝ එකයි සමාන වෙන දවසක් එනවා. ඒ පොටෝ එකද දකින්න පෙර තිබෙන මේ දැකීමපත් තියෙන මේ ඇහැ නිසා උපද්දව තියෙන කියන එක පේනවා. පේනකොට කොහොම උඹ හිතන්න බෑ. ඉගෙනගෙන තියනවා දැනගෙන තියනවා මෙන්න මේකයි යම් කිසි සම්බුද්ධම සම්බන්ධ නිරෝධම කියන දර්ශනය ඇයි මෙන්න මේ වගේ මනසකට. අපිටම කයිති නෑ. අපිට ලෝකෙට කියන්නේ ඔබටම කරදන්නවද? දකින්න පෙර තිබ්බ තියෙන දේවල් දකින්න දැක්කෙන් පිට තියෙනවා කියන එක තමයි අපිටයි. ලෝකයේ කෙනාට ලෝකෝත්තර දර්ශනය තමයි දකින්න පෙරටි උපන්නේ දැකෙන් පසු කියන්නේ අවස්ථාවට පොදුවයි නෑ දකින්නේ යම් කිංචි සංයෝගන සම්බන්ධතාවයකට මේක ලෝකෝත්තර ඒ ලෝකෝත්තර දර්ශනයට එන්නයි සීල සමාධි ප්‍රඥා ප්‍රඥාවට තියෙන්නේ නාම රූප ධර්මයන් නොනින් බලලා පුද්ගල භාවය අරගෙන බලන සතර සතිපට්ඨාන හොඳට හැම කෙනෙක්ම කායානුපස්සනාව කරනකොට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කරනකොට විනය ලෝකේ අභිජ්ජා දුමසන් කියන විතරයි මේ විනය කියන ලෝක දේශ දෙක හික්මන ලෝක දේශ දෙක හික්මන විදිහට බලන්න කියලා විතරයි. ලෝක දේශ දෙක අනු කරන විතරයි කියන්න පුළුවන් මෙතන. මොකද ලෝක දේශ දෙක අනු වෙනකොට නිවන ධර්මාර්ග වෙනවා. හිත සමාධි වෙනවා. අර ඇත්ත දැක්කම අවිද්‍යාව අනුසය නැති වෙනවා. තාම අවිද්‍යාව අංශය ඇති වෙන්නේ නැහැ. ඒකෙන් ඒ විදිහට උන නාම රූප දෙක අනිවාර්යෙන් බලන්නම ඕනේ. සත්‍ය පුද්ගල කියලා මොකද මෙහෙම ධර්මතාවය කියන්නේ. රූපේ බලන විදිහටයි පේන්නේ. කෙරුණු විදිහටයි කෙනෙක් කියලා කියන්නේ. බැලීම වෙනස් කරනවා, පෙනීම වෙනස් කරනවා, පෙනීම පෙනීම මතයි කෙලෙස් වෙනස් කරන්න තියෙන්නේ. ඒකයි මේක අපි හිතලා කරන්න දෙන්නේ. නමුත් යථාභූත ස්වභාවය අපිට උන විදිහට බලන්න පුළුවන් හෝ වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පවතිනදී ඒක දකින්න තැනට හිත පිළිසු කරගන්න මේ උපායය. අරකට මට ඕන ඕන විදිහට බලලා මට ඕන ඕන විදිහට බලන්න බෑ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සම්මුතිය මට ඕන විදිහට බලන්න එයා එයා විදිහින් පිළිහිනවා. ඒක දකින්න කරයි කියන්නේ. දැන් ලෝකෙ තුල කියන්නේ බලන විදිහට කියන්නේ පිළිම විදිහටයි ඇලීම ගැටීම හෝ නොඇලීම නොගැටීම. අපි ඒකට උපමාවක් කිව්වොත් දැන් ලෝකෙ ප්‍රඥාව කියන්නේ දැන් අපි කියනවා මේක පෑන. හරිද? තේරෙන්නේ දැන් මොකද? මේක කියනවා පොත. දැන් ඔයගොල්ලෝ කියන්නේ මේ පොත එක පෑන. පොත තියෙන හින්දා පොත දකින්න පෑන තියෙන හින්දා පෑන දකින්නවා කියලා. අපි මෙහෙම දෙයක් කරමු. ප්‍රඥප්තිය වෙනස් කරන්න ඕන. ආන්ගේ නීතියක් දානවා මේකට පොත කිව්වොත් 1000 විතරද මේකට පෑන කිව්වොත් 1000ද දැන් 1000 කිව්වොත් අපි ඔබ ඉගෙන ගන්නවා දඬුවම දෙතරම් තමයි ශික්ෂණය වැඩි මේකට පොත කිව්වොත් මරණීය දඬුවම මේකට පෑන කිව්වොත් මරණීය දඬුවම එමුකෝ එකපාරකට බලන්න අපි සිහිය හෝ අපිහිය උවමනාව සහ නෝමනාවට එකතු වෙනවා අද ඉඳලා මේ පෙනෙන රූපෙට කියන්න ඕනේ පෑන කියලා මේකට කියන්න ඕනේ පොට කියලා. දැවි දීම කෙනෙක්ගේ එක සැරයක් හරි වැරද්දුවොත් නිදුණු බුදුට යවනවා. කිව්වොත් කවුරුත් බයද නැද්ද? හොඳ සිහියක් යොදයිද නැද්ද කියලා හිතන්න. එක පාරක දරදන්නේ. දඬුවම තද තරමටම පිහිමුණ ගන්න. තරයි. එතකොට දඬුවම නිහිනුනොත් දොළොස් 10ක් පනවනකොට තරන්දේ ගහකරයක් වුණා. 14000 ගෙවි හැකි කියලා. 100ක් තැනෙවුවොත් පොඩ්ඩක් වැඩි 1000ක් පනවනකොට වැඩි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න 80 කියන ගණන් වුණාට. මරණය ගන්න දැනුවොත් 80 කියනකත් නෑමයි. එතකොට අපි කියන මම මේ එකක් පෙන්නන්න බලන්න අපිට මෙහි අමතක වෙනවා හෝ භාවනාවක් වුණා ජීවිතවලට වුණා අමතක වෙනවා කියන්නේ ඒකේ උරුමනාව මේ නැතිකමයි කියන එක දැනෙනවා කියන්නේ හොඳට තේරුම් ගන්න. එහෙම නැත්නම් නිකන් අමතක වෙන්නේ ඒක ජීවිතේට අවශ්‍යම එකක් වුණා නම් වෙන්නේ ඔයගලන්ට අවුරුදු ගාන උපන් දවසින්ද මේකට පොත පොත පොත පොත කියලා මේක පෑන පෑන කියු මෙච්චර ආශ්‍රය නවත්තන්න තරම් අර එක ප්‍රඥප්තිය බලවත් මරණීය බ්‍රාහ්මණය කියනවා. හොඳ සිහියක් දැන් ඕනේ හොඳ උත්සාහයක් ඕනේ හොඳ හිතේ එකඟකමක් ඕනේ ඔය කටි වාචා මේ සති සමාධි කියන ගති ටික දැන් ඔක්කොම හිතලා ඔයගොල්ලන්ගේ මේක දිහා බලන්නේ ඇයි? ගරන්ඩකට අසීලකට ඉඳ තිබ්බොත් නැරෙන්න වෙනවනේ. පෑන කියන හොරුව තියෙද්දීම මේක දිහා බලන්න පොත කියලා. පොත කියන හොරුව තියෙද්දීම බලන්නේ පෑන කියලා. මෙහෙම කාලය බලනකොට බලනකොට බලනකොට බලනකොට ඕක වෙනසක් නැති වෙගෙන යනවා ටික ටික. දරුවෙක් උපදිනවා. මේ මොකද පච්චිනේ පුතේ පෑනනේ කියලා මේ රූපතහන දෙන්නවා. මේ මොකද මේ පුතේ පොතනේ කියලා මේ රූපතහන දෙන්නවා. එයාට නම් නිසා ඇත්තේ නැහැ. හරිද? පුතේ පොත ගේන්නකෝ කිව්වහම පොත අරගෙන ලියන්නකෝ කිව්වහම මේක අරගෙන එයි. එහෙනම් පෑන අරගෙන කියවන්නකෝ කිව්වහම මේක අරගෙන කියයි. හරිද? එයාට වෙනසක් ඇත්තේ නැහැ. කාලයක් යනකොට අදලක් වෙනසක් නැහැ. හොඳට බලන්න භෞතික වස්තුව වෙනසක් නොකොට මේ දෙක නම් දෙක මාරු කරන්න අපිට පුළුවන් වුණා නේද? එතකොට මට කියන්න අපි කලේ ඒ සඳහා මේ දිහා හිතන බලන සිතුවිල්ල වෙනස් කළ එක විතරයි නේද? සිතුවිල්ල වෙනස් කළ එක විතරයි. එතකොට පොත කියලා බලපින්ද පොත කියලා දෙන්න කියනවලුත් පොත කියන එක තියෙනින්ද පොත කියලා දෙන්න කියනවාද? බලන්න සත්‍යයි. පෑන කියලා බලපින් හින්දා පෑන කියලා කියලා කියනකොට පෑන කියලා තියෙන හින්දා පෑන කියලා කියලා කියනවා. බලපින් හින්දා. දැන් බලන්න බලපු විදිහටයි කියලා කියන්නේ. දැන් පෙනෙන විදිහටයි කෙලෙසේ කියන්නේ. හරි ඒකත් අපි බලමු. මේ එකම රූපේ මේ මොකකට තරහින් දෙපා මේ මහත්ය දිහා බලුවොත් දැන් මේ මහත්ය දිහා එක්කෙනෙක් බලනවා මෙයා මගේ අපච්චි කියලා. දැන් යා මේ රූපේ දිහා බලන මේ මගේ අපච්චි. තව කෙනෙක් මේ රූපේ දිහා බලනවා මේ මගේ අයියානේ කියලා. තව කෙනෙක් මේ රූපේ දිහා බලනවා මේ මගේ පුතානේ කියලා. තව කෙනෙක් බලනවා මේ මගේ සීයානේ කියලා. දැන් කෙනා කෙනා බැලුවා වගේ දැන් මෙයාට මේ රූප දෙන්නේ අපච්චිව. මෙයාට දෙන්නේ පුතා. මෙයාට දෙන්නේ සහෝදරයෙක් වගේ. මෙයාට දෙන්නේ සීයා වගේ. තේරුණානේ? බැලුවා බලපු විදිහට පේන්නේ. දැන් පේන විදිහටයි ගත්තේ. දැන් මෙයාගේ හිතේ තියෙන තියෙන්නේ හරියට. මේ රූපේ වෙන සම්බන්ධයෙන් නැද මෙයා මේ රූපේ දැකලා එයාගේ මනස තියෙන්නේ නැහැ කියලා. මෙයාට දරු කෙනෙක්හතේ කියලා. මෙයාට සියලු කියන කෙනෙක්හතේ කියලා. මෙයාට සහෝදර කෙනෙක්හතේ කියලා. කෙනා කෙනාගේ මනසේ තණ්හාව ප්‍රදේශය කියලා. තව මේ වගේ ස්වාම පුරුෂයෙක් කියලා කෙනෙක් බැලුවොත් එයාගේ මනස ස්වාම පුරුෂයෙකුට කියන කෙනෙක් කියලා. දැන් බලන්න බලපු විදිහටයි පෙනුනේ. පෙනුන විදිහට නෙමෙයි ආස්වාදික තියෙන්නේ. දැන් මේක වෙනස් කරගන්න වෙන්නේ මේකේ මේ මේ ගති ටිකට කියන්නේ යථාභූත ස්වභාවය කියලා නෙමෙයි. මේ වැරද්ද එකෙන් හදාගත්ත ගති ටික හරව ගන්න වෙන්නේ අපිට වෙන විදිහකට. දැන් ওই ගති ටිකේ තමයි නිත්‍ය සබයාත්මයි කියලා කියන්නේ හදාගත්ත ගති ටික. ඒ ගති ටික වෙනස් කරන වෙන ක්‍රමයක් ගන්න වෙලා අනිත්‍ය දුක යනාත්මයි කියලා බලන්න වෙලා. ඒ බලන එකට තියෙන එක බලනවා නෙමෙයි. ඒක මොනවද කියන්නේ? දැන් ඒ හින්දා ලෝකෙ තුල ලෝකෙ ඇතුළේ මේ විපල්ලාසිය දුර වෙන මට්ටමට ඇත්ත බැරි ඇත්ත ක්‍රම දෙකක් තියෙනවා. ඒක තමයි ලෝකයේ ඇත්තකුත් තියෙනවා ලෝකෝත්තරත් ලෝකෙ කෙලවරක ඇත්තකුත් තියෙනවා. දැන් ලෝකයේ ඇත්ත බලනවා මේ පිය සෙනෙහස ස්වාමි සෙනෙහස අවුරුදු සෙනෙහස දරු කෙනහස නිසා දුක් විඳින මනසක් තියෙනම් ඈ ඒ ටික නැති කරන්න ඒ ටිකෙන් මිදෙන්න ඒ ටික නිසා ඇලීම ගැටීම කියන දෙකෙන් මිදෙන්න මෙතන බලනවා අපි මොකද්ද අනාත්මයට ඇත්ත ඇති හැටි බලනවා මෙතන කොහොමද කන බොන ආහාරයෙන් යුක්ත රූපේ තියෙන්නේ මේ රුධිතින කෙසියුම්නිය ධම්මස්නාලයට ඇට මිදුළු කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ මේ කය ඇතුළු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසායි මේ ටික පවතින්නේ කියලා නාම රූප දෙක බලනකොට දැන් තාන්ත කියලා බලන ක්‍රමය අත්හැරිලා පුතා කියලා බලන එක අත්හැරිලා ස්වාමිය කියලා බලන එක අත්හැරිලා සිංහ කියන එක අත්හැරිලා හැමෝටම පේන්නේ එකම මට්ටමක් දැන් මේකට නැහැ කෙලෙසෙකේද මෞසෙනියහසට පියසෙනියහසට සහෝදරසෙනියහසට දරුසෙනියහසට ඉඳ නැහැ මේ දර්ශනය. නාම රූප දෙක තියෙනවා කියන විදිහට බලන්න. කොහොම බලනකොට බලනකොට නාම රූප දෙක තියෙන කියන එක පෙනෙනකොට අර මට්ටමේ කෙනීම නිසා එන කෙලෙස් ටික ගෙවෙනවා. තේරුණා නේද? අර තාත්තා පුතා 100 කියලා දැක්කම තියෙන gati ටික නෙමෙයි දැන් මේ වලට තියෙන්නේ නාම රූප ටික දෙකක් කියලා දකින්නකොට නාම රූප දෙකක් කියලා බැලුවයි බලනකොට නාම රූප දෙකක් කියලා දකින මට්ටමට එන්න ඕනේ. දකින්නකොට ඒ වanse තියෙන්නේ දැන් gati ටික අර එකම සංයෝජනයක්වත් නැහැ. ඇලෙන්නේ ගැටෙන්න තියෙන හේතු ටික නැහැ. එතකොට මේ රූපේ එක ගන්න දෙන්නවත් නැහැ. ඇලීමක් ගැටීමක් නැහැ. ඒ මනසේ හැම ගතියෙදිලා නැති නිසා. එතකොට හිත සමාධි වෙනවා. මෙහෙම නිදහස් වුණොත් හිත සමාධි වෙනවා. එදාට තේරෙනවා ඇස් ඉදිරි පිට වෙන වර්ණ සතහන් මාත්‍රයෙන් පිටුමයි නේද කියන එක පිළිගන්නත් කියනවා. දැන් හොඳට බලන්න ඕනකොල්ලෝ මේ රූපෙ දිහා පොත කියලා බලන තාක්ම පොත කියන එකත් පේනවා නැවත බලනකොට පොත කියලා පේන්න තියෙන හොරුවක් වෙනව නේද? මේ දිහා පෑන කියලා බලන තරම් පෑන කියලා දැනුම් පෙනෙනවා. නැවත දකින්න පෑන කියලා තේරෙන්න තියෙන ඒක තමයි කියනවා නේද? මේක මෙහෙම පරිහරණය කරන මේ නන්දික මාළුල කෙනෙක්ද? තේරෙන්නේ මේ රූපය අරඹය පුද්ගලයේ කියලා බලන තායි දැන් පුද්ගලයෙකු පෙනෙනවා නැවත මේ රූපය ඇසිඩ පිටිනුත් පුද්ගලයෙකු පෙනෙන ගතියක් හැදෙනවා දැනුත් දුක් විඳලා මත්යෙන් දුක උපදින හේතුවත් මේ අරමුණේ තියෙනවා. පුද්ගලයෙක් කියලා බලන තාක්ම පුද්ගලයෙක්ම කියලා පෙනෙනවා මිසක මේකට පොත කියලා බලන තාක් පොත කියලා බලන පෙනෙනවා මිසක පෑන කියලා පෙනෙන තියෙන ඉඩේක නෑ. පෑන කියලා බලන තාක්ම පෑන කියලා පෙනෙනවා මිසක පොත කියලා බලන තියෙන ඉඩ නෑ. පුද්ගලයෙක් කියලා බලන තාක්ම පුද්ගලයෙක් කියලා පෙනෙන දකින්නවා පුද්ගලයෙක් කියලා බලන තියෙන ඉඩ වැඩි වෙනවා මිසක නාම රූප දෙක පේනවා කියන එක ඉඩ නැහැ. පුද්ගලයෙක් කියලා බැලුවොත් පුද්ගලයෙක් කියලා පේනවා විතරක් නෙමෙයි නැවත පුද්ගලයෙක් පෙනෙන්න තියෙන ඉඩද අපි තහවුරු කරනකොට අපි අර දුකට දෙන හේතු ටික හොරු කරන්නේ. ඔකෙන් පිළිගන්නවා නේද? මේ අරද පෑන පෑන වැරදීමකින් හරි පොත කියන හුරු වෙනුවට පෑන පෑන කියන එකේ සිහි කර කර මේ දිහා බලලම තමයි මේක වෙනස් කරගන්න උනේ. පුළුවන් වෙන්නේ කියන එක තේරුණා නේද? ඒ වගේ පොත භාවිතා කළා වගේ මේ නාම රූප දෙකෙන් සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා ආඥාවක් තියෙනවා කියලා බලලා බලලා බලලා බලලා බලලා තියෙන මේ බොරුව වෙනුවට නෑ මෙතන තියෙන නාම රූප දෙකක් පුද්ගලයෙක් කියලා කියන්නේ නෑ නාම රූප දෙකක් තියෙන. ඒකට හේතු දෙන්නවා. නෑ පුද්ගලයෙක්මයි පේන්නේ. අයියා ඒ අක්කා නෑ මාමා. මොකද ඉතරක් දුර නෑ අයියා අක්කා මාමා නෙමෙයි එතන තියෙන මිනිහ කියන්නේ. මෙහෙම දෙයක් නේ. මෙහෙම දෙයක් නැවතලා දුක වෙන හිතට දෙන්නේ. තහවුරු කර කර පෙන්වන්න පෙන්වන්න පෙන්වන්න පෙන්වන්න. පොත කියලා දෙන්න නෑ කෑන. පොත නෑ නෑ පොත නෑ කෑන. නෑ පොත නෑ කෑන. ඒක වහම තමයි වෙන්නේ. එකපාරටම ආ පොත නෙමෙයි පෑන තමයි කියලා හිතුවට තංගල් මේක බලපුවම පෑන වෙන්නේ නෑ. ඔයගොල්ලෝ ඇහෙන් බලනකොට සිහි වෙන මට්ටම තමයි එන මට්ටම තියෙන්නේ. ඒ වට්ටමට දැන් අද මෙහෙම ලකුණු හිතන්න ඕනේ පොත කියන එක තියෙනවනේ. ඒ වගේ හිතන්න ඕනේ බෑන කියන ගතිය එදෙන මට්ටමට වෙන්න ඕනේ එකක්. නාම රූප දෙකක් තියෙනවා කියලා බලන්න. පුද්ගලික කියලා සිහිනවා නෑ බලනවා නාම රූප දෙකක් තියෙනවා. ආයෙත් වැරද්දට සිහිනවා ආයෙත් මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කාලයක් කරන එකට තමයි විදර්ශනා කරනවා. විදර්ශනා කරන සාමාන්‍ය ලෝකයේ සත්‍ය පුද්ගලික හැටියට දකින්න තැනක සාමාන්‍ය ලෝකයා දකින දේට වඩා විශේෂයෙන් විශිෂ්ටව බලනකොට විදර්ශනා කියලා කියනවා. සාමාන්‍ය ලෝකයේ සත්‍ය පුදුලෙන් දකින තැනක මෙයා නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලනවා. සාමාන්‍ය ලෝකයේ පොතේ දකින තැනක නෑ පෑනයි කියලා නෑ බලනවා වගේ එකක් කරනවා. මෙහෙම කරන එකට පිටිපස්සෙන් තල්ලුවක් දෙනවා. සහයෝගය දෙන එක තමයි මේ සම්පූර්ණ කරන්නේ. නීවරණ ධර්ම අනුකූලව ටිකක් ඉක්මනට උදව්ව දෙන්නේ අපි කන්දක් නැගින් නවල් කරාද පිටිපස්සෙන් වාහන තල්ලු කරන්නේ ඒ වගේ පිටිපස්සෙන් පොඩි තල්ලුවක් දාන එක තමයි කරන්නේ මේ සමත කමඨානේ නීවරණ ධර්ම දුරු කරලා අවබෝධ ගුණ අධ්‍යය මාර්ගයේ මෛත්‍රිය එහෙම කර කර නාම රූප දෙක බලනවා මේ නාම රූප දෙක බලනකොට අර්ථී කායේ සුව මනස සතිපත්ච ප්‍රතිතරෝති සත්‍ය පුද්ගලෙක් නෝ කය පමණක් ඇතිවන සිහිය මුලින් නිරෝධ වෙනවා. පොත කියන එක නැතිලා පෑන කියන එක වෙන මට්ටමට එනවා කියනවා. සත්‍ය පුද්ගලෙක් කියන ඔය හැඟීම වලට නාමෝදක දෙකක් තියෙන්නේ කියන කියනවා. පුද්ගලෙක් කියලා දැන් අද පුද්ගලෙක් කියන එක වෙන්නේ නාමෝදක දෙකක් කියලා හිතන්න ඕනේ. හිතුවත් ඇගේ හැපෙන්නේ නැහැ නේ. ඒක දැනෙන්නේ. ඔක මාරු වෙනවා. නාමෝදක දෙකක් කියනම හැපෙන්නේ පුද්ගලෙක් කියන හිතුවත් හිත දෙන්නේ නැහැ. හැබැයි ඒක අරිට වඩා කුසලයන් බලපුව ඇත්තට නැත්තයි වගේ යක් තේරෙන්නේ. ඒ කනගුණ ආහාරයෙන් මේ පැත්තෙන් වෙනවා වත්පාන් වගේ ඒකින් ඇතිවෙච්ච රූපෙත් වෙනවා හොඳටම පේනවා ඒක. ඇත්ත බල වැඩි. එහෙනම් කෙනෙක් මේ කනගුණ ආහාරයෙන් හැදෙන කෙස් ගහ පුද්ගලෙක් කියලා කිව්වොත් මෙයා කීයකට කියන්නේ මම එච්චර මොඩ නැහැ. මේ ලොම්බස් ටික නියපොතු ටික හැමම කෙනෙක් කියලා කිව්වට කෙනෙක් මෙයා දන්නවා මෙයාට මේ වැරදිලා කියන එක වගේ සත්‍ය පුද්ගලයන් කය කන්නක් ඇතින සිය හොඳින් නිරුෂ්ණ තැනකට එනවා. හොඳින් නිරුෂ්ණ තැනකට එනවා. එදාට කාම චන්ද ව්‍යාපාද කියන මේ දුක්ඛ සුඛ විචිකිච්ඡා කියන නීවරණ ධර්ම උත්තර පහම මිදෙනවා. අන්න ඒ මට්ටමට ආවම ජීවත් ධර්ම දුර වෙන්නේ. ඊට පස්සේ දැන් මේ සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් නැහැ. එයාට. කාමේ නැහැ. අකුසල ධර්මවත් නැහැ. නීවර ධර්මවත් නැහැ. ඒ හින්දා විවිච්ඡේව කාමී විවිච්ඡේව අකුසලේ. යන්නේ මනස කාමයන්ගෙන් ගෙන්නල අකුසලයෙන් ගෙන්නලා. ඒ කාමයන්ගෙන් අකුසලයෙන් ගෙන්වීම නිසා හටගත් විවේකයෙන් විවේකයේ නිසා හතගත්ත ප්‍රීතියක් සැපයක් තියෙනවා මනසේ. කාමයෙන් වෙන්වීම නිසා හටගත්ත ඒක විශාල විවේකයක් යවුවාකට ඒ විවේකයේ කොච්චරද කියනවා නම් ඒක ඇති තවම නිරාමිෂ ප්‍රීතිය නිරාමිෂ සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ප්‍රීතියෙන් සැපෙන් මේ කයේ නොතෙමුණු තැනක් නෑ රෑ දවල් දවල් රෑ අඛණ්ඩව ප්‍රීති ප්‍රමෝදයෙන්ම ප්‍රමුදිත වෙච්ච ජීවිතයක්. යම්කිසි කෙනෙක් අපේ නරු මුදු දිසතරිය මොනතරම් සැපේ දෙදරනේ විග්‍රහයෙන් වගේනේ ඒ වගේම කයට ඒට වඩා කෝටි ගාණක් සැපයි කයටම දැනෙනවනේ. හිතුවේ අපි ඒක මා සැපක් කියන දේ ලෝකේ දන්න කියන දේ කාමයේ කියන දේ විතරක් තමයි කියලා හිතන්නේ. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ දෙවියෝ කීසිය තමයි සැපේට. දෙවියෝ ලෝකේ දෙවියෝ කියන්නේ මොන්තරෝ කියලා තොදා සැපන්නේ. දෙවියන්ට කීසිය කියන්නේ ධ්‍යාන සැපේට. ඒකත් සැපයක්. ඒක හිතට දැනෙන සතුටක් නෙමෙයි කයට. මේ කය අහසේ තියෙන පන්න දිලෝ දුන්නට නෑ කියලා කියන්න පුළුවන්. ඒ තරම් කය ලබුතාවක් තියෙනවා. මේ කය මුලකට පාවෙන කොටියක් වගේ. ආතනන්ද දේශනා කරන්නේ. අපි මේ මම කන්නට මඩවලක් කියලා කියන ඒ විලා ඉන්නේ ගොඩබන්දට රූපන්තය. එතකොට ඒ කාමයන්ගේ අකුසලයන්ගෙන් වෙන්වීම නිසා හටගත් විවේකීන් හා ප්‍රීතිය උපන සමාධියක් තියෙනවා. ඒ සිතේ අරමුණු කරමින් අරමුණේ හැසිරෙන එකකමක් විතරයි තියෙන්නේ. භාවනා අරමුණ සිහි කරන්න පුළුවන් භාවනා අරමුණේ හැසිරෙනවා හිතන ඒ කර්මවලට දුවන්නේ කියන gati තුනක් තියෙනවා. ඒකද කියනවා විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ සවිතක්කම් සවිචාරම් විවේකජම් ත්‍රිජසුකම් පතමචානම් කියලා. කාමයෙන් නිමු අකුසලයෙන් නිමු අපි මේ මෙහෙම ඉන්නකොට චුට්ටක් කෙනෙකුට ඇති වෙන ඒව එහෙම ධ්‍යාන මට්ටම එහෙම ඇති වෙන්නේ නැහැ. මේ පුද්ගල භාවය නැතිලා ඒ ධ්‍යාන මට්ටමට ඇති වුණාම මේ එහෙම බලලවත් මේ කාම පරිහරණය කරන්න බෑ. එහෙම නැහැ. එතකොට අන්නේ සමාධියට මේ ලෝකෙ කෙනෙක් කපේක පේනවා. යම් කිසි සංදේතන සම්බන්ධ නිරෝධන කෙනෙක් පේනවා. යමක් ඇහෙනවා නම් අහන්නට තිබුණේ නෙවෙයි. තියෙන දෙයක් ඇහෙනවා නෙවෙයි අවස්ථාවට උපදවන්නයි ඇහෙන්නේ. අහන දේ ඉක්මනට නැතිවෙනවා කියන එක තේරෙනවා. කෙටියෙන් ගත්තාම ස්පර්ශ ආයතන හය කොයි අරමුණකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙනකොට ඕන දෙයක් කියන්න පුළුවන් කණ්ණාඩි ඉස්සරහට ගිහින් රැකෙන ඡායාව දිහා බලාගෙන ඕන දෙයක් කියන්න. අනේ ඡායාව ඔයා හරි ලස්සනයි මම ඔයාට ආදරේ මගේ ජීවිතය වගේ ඔයා පන්න වගේ කියන්නේ. බොහොම මරණවා කපනවා කොටනවා කියලා කියන්නේ. ඒ උදාහරණයක් යනකොට එහෙම දේවල් නැහැ කියලා එයා දන්නා හොඳටම. ඒතුළු වචන ටිකක් විතරයි. ඇයි යමක් හිතන් Taman හිතන කියන කරන දේ හතරෙන් නිරුද්ධ වෙලා නම් තින්දින් කියන නිරුද්ධයි. හිතන කියන කරන දේවල් යමකට නම් ඒ දේ තිබ්බොත් හිතන කියන කරන දේවල් විතරයි. දැන් මේ රූපෙට මම බයිනවා. බැලනට දැකුත් ගැන ඉතුරු වෙන මම බැලුව වචන ඉතුරු වුණාට බැලුව ඉවර නැහැ. වචේ සංකාර ඉවර නැහැ මාගේ. මේ රූපෙ සිහිනකොට මම බැලන කෙනෙක් ඒක තියෙනවා. ආවල් මිනිස්සු මහා නරක කෙනෙක් කියලා හිතුවේ මරන්න ඕන කියලා හිතෙන් හිතුවා විතර. නමුත් හිතින් ඉවර වෙන්න පුළුවන් නම් කර්ම ඉවර නෑ. මොකද මම හිතපු රූපේ තියෙනකොට රූපේ දිහා කරන්නේ ගතියනවා. කර්ම වැටෙන්නේ එහෙම. නැත්තම් හිතනවා කියනකොටම ගැහුවොත් මම ගහපු ක්‍රියාවලිය වලට කර්ම වෙන්නේ ගහපු වාහනේ තියෙනකන් මම ගැහුවා කියන සිහිවෙද කියන ඉතියි. ඒකයි දැකපු දෙයම නැති වුණොත් මම ඡායාව දැක්කේ දැකපු ඡායාවට නම් ගැහුවේ ඒකට නම් හිතුවේ ඒකට නම් ඒක නිරුද්ධ වුණා. ඉතුරුද මට හිත හිතුවේ ඉතුරු කියපු කරුදේ. හතන හතරේ කර්ම රැස් වෙන්නේ නැහැ කියන්නේ අපිට කර්ම රැස්ෙන්නේ දකින අහන දේවල් රැස්ෙන්නේ. පරිපාලන ස්කන්ධයේ උපජේත යන හින්දා තණ්හාව වැඩින්නේ. අපජේත කියු තණ්හාව වැඩින්නේ එතකොට නාම රූප දෙක බලන්න කියලා කියන්නේ භාවනා කරන්න කියලා කියන්නේ ඔන්න ඔය වගේ අර්ථයකට ගේන්නයි කියන තැන ඔයගොල්ලෝ තේරුම් කරගන්න. ඒකටයි නාම රූප දෙක බලන ගානේ පුද්ගල භාවය කියනවා. පුද්ගලයෙක් කියලා බලන වාරය ගන්න පුද්ගලයෙක් තේනවා විතරක් නෙවෙයි නැවත පුද්ගල භාවය තේන්නේ ඉඳහදාගන්නක් තියෙනවා. ජරා මරණ දුක කෙලෙසින් එන්නේ ඉඳහදාගන්නක් තියෙනවා කියන එක දකින්න. නාම රූප දෙක බලන පුද්ගල භාවයට පේන වාරය ගැන ඒක වළක්වලා නාම රූප දෙකෙන් බලන බලනවා කියන්නේ නාම රූප දෙක බලනවා කියන එක මත්තේ මේ රූප පෙනෙනකොට නාම රූප දෙක පෙනෙන්න නාම රූප දෙකක් බලන්න ඕන කියන හොරුවේ චුට්ටක් වැඩි කරනවා. අද නාම රූප දෙකක් කියන්නේ කියලා බලනකොට අදත් බලනවා. ඒගාදස නාම රූප දෙක නොපෙනෙන ගතිය තියෙනවා නම් දුරු කළ පෙනෙන ගතිය චුට්ටක් බොරු කෙරුවත් වෙනවා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ දැන් මේක පොත කියලා බැලුවා මෙච්චර කාල පොත කියලා බලන එක පොත කියලා තේනවා නැවත පොත කියන එක ළඟම පොත කියලා පෙනෙන්න තියෙන හුරුවත් වැඩි කරලා තියෙනවා තමන් වැරදීම කියන පෑන කියලා බැලුවා. දැන් පෑන කියලා බලනවා මර්ථය දකිනකොට පොත කියන එක චුට්ට කියන එක ගතිය චුට්ට කරේ අනුකල පෑන කියන එක චුට්ට කරේ දෙන්න උපකාරය කළා කියනවා. ඒ තමයි ආයෙත් පෑන කියලා බලනකොට පෑන පෑන පෑන පෑන කියලා බලන්න බලන්න පොත පොත කියලා දැකපු හුරු යට යන්න පෑන දකින්නවා කියන හුරු එන්නේ වැඩි වෙන්න කටයුත්තක් කරනවා ඒ වගේ නාම රූප දෙක කියලා බලන්න බලන්න පුද්ගලය කියලා බලනකම් යට යන්න නාම රූප දෙක කියලා බලන එක ගැටි උඩටමත් වෙන්න උදව් කරනවා කියනවා වෙනවා. භාවිත කරන භාවිත බෞද්ධකතා කියලා කියන්නේ එහෙම කරන්න කරන්නේ. එතකොට ඔය කරන තමයි සතර සම්‍යක් ප්‍රධාන වේදිය කියන්නේ. උපන් අකුසල දුරු කළ නූපන් අකුසල නූපත වෙනවා. උපන් අකුසල කියන්නේ මනුෂ්‍යයෙක් කියලා පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ කම දුරු කරනවා. නැවත මිනිස්සෙ පුද්ගලෙක් කියලා පෙනෙන්න තියෙන කම නූප කරනවා. උපම් කුසල් වැඩි දියුණු කරනවා. දැන් නාම රූප දෙකක් කියලා බලනවා. නූපම් කුසල් උපදිනවා. හෙට දවසේ නාම රූප දෙක පේන්නේ, තියෙන්නේ කියන එක දකින්න උපකාර කරනවා. එතකොට මොකද නාම රූප දෙකක් කියන එක දැක්කොත් ලෝභ දේශ මොහොන නැහැ. අලෝපදේශ මොහොන. පුද්ගලෙක් කියලා දැක්කොත් ලෝභ දේශ මොහොන. අපි මෙහෙම නාම රූප දෙකක් දකින්න සිහියෙන් විස්පස් කරනවා කියන තරක තියෙන සතර සම්මත ගන්න වීර්යය. පුද්ගලයෙන් දකින්නවා කියන තරක තියෙන වීර්යය නෑ. කියනකම සතර සතිපට්ඨාන සතර සම්මත ගන්න වීර්යය වඩලා කියන එකයි කය දිහා නාම රූප දෙකක් තියන්නේ කියලා බලනකොට සතර සතිපට්ඨාන සතර සම්මත ගන්න වීර්යය වඩනවා කියන එක උරුම කරන්නේ. භවනා කරනවා කියලා කලේ විදර්ශනා කරනවා කියලා කලේ සත්‍යෝත්පත්තානේ සතරපරණ තුදාන විදිය වඩන එක. තේරුණානේ? ඒකටයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. ඔය අර්ථයෙන් කරන්නේ. අර යතහ භූත ස්වභාවයට යන්න. නිරෝධ සලායතන නිරෝධයට ගන්න. යම් කිසි සම්වේදම සම්බන්ධ නිරෝධම කියන දර්ශනේ දකින දැනට ගන්න. ඒක තමයි ඕන විදිහට කරන්න බෑ. ඒක ලෝකේ හැමදාම පැවතුන නැත්තම් ආගම් පක්ෂ පන්ත කුල ભેද වලින් තොරයි කවුරුන් කවදා දැක්කා මේ ඇක්ටිවිටි කැවල තියෙන චිත්‍ර මාත්‍රය ෆොටෝ එකේ පිටියේ තියෙන චිත්‍රවල චිත්‍ර මාත්‍රය කියන එක કોઈ જાતિයක કોઈ ආගමක કોઈ පක්ෂයක કોઈ පන්තියක કોઈ තැනක අවුරුදු කෝටි ගාණක් බිලියන ගාණක් පස්සට කෝටි ගාණක් බිලියන ගාණක් ඉස්සරහට මේ වර්තමානයකට කාටත් එකමයි. ඒ ඇත්ත නොදන්නාකම නිසා ඇතුළට ගියාම අනන්තය පරිමාණ සත්‍යශීලයි. ඔය වර්ණසතහන කියන තැන ලෝකේ කෙලවර ඔය ඇත්තට ජාති ආගම් පක්ෂ පන්ති කුල බෙද කාල නියමවල නෑ ඇත්තමයි. ඒ ඇත්ත නොදක වර්ණ සටහන ඇතුළට ගියාම චිත්‍රය ඇතුළට ගියෝ. මේ අකිනේ චිත්‍රය ඇතුළේ ලෝකෙ කියන්නේ ඒකට. ඇතුළට ගියාම කාර්ති නානත්‍ය අනන්තය ප්‍රමාණ සත්‍යය. ඉතින් මොකද ගින්ගත් මේ ලිපෝල තියලා යටින් ගින්දර දාලා කකුල උස්සනවා වගේ වැඩක් මේක පොඩ්ඩක් තියෙනවා. ඒකෙන් මේ ලෝකයේ ඉන්නවා කියන එක ඒකන කී දාහකින් මේ අනන්ත සත්‍ය විශ්ේ මෙහෙම මේක ඇතුලේ දිවිලෙන්නේ බුදුමයි. මෙහෙම හරියට තියෙන්නේ. ඒ හින්දා තමයි ඊයේ සත්‍ය විශ්ේ ඇතුලේ සත්‍ය ප්‍රඥප්තියෙන් පනවගෙන පනවගෙන පනවගෙන මෙහෙම කෙරුද්දට මෙහෙම කෙරුද්දට මෙහෙම නෙමෙයි. ඉතින් බේරගන්න කෙනා කෙනා ක්‍රම හොයාගෙන තියෙන්නේ. ඒකෙන් ඉතින් මිනිස්සෙක් වෙලා මෙහෙම තිරසංගතකෝ මොන නීතියක් කරන්නේ නැහැ නේ. ඉතින් මේකෙන් බීරලා යන්නේ කම තමයි සුදුසු යන්න තියෙන එකම තැන තමයි ආපස්සට එන එක. ලෝකයේ ඇතුලින් අපි ආපස්සට එනවා. ඒකට වෙන යානියක් නැහැ මගක් නැහැ මෙන්න මේ මග විතරයි කියන්නේ. ලෝකයේ ඇතුලින් දෙදම කරණම් ගන්න එක අපි ඔක්කොම කරන්නේ. මෙතෙන්ද කියලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බල බල කෑලි කඩ කඩ කුඩු කර කර ඒත් ලෝකයේ ඇතුළමයි ඉන්නේ. නමුත් මම කතා කරන්නේ අන්ත්‍ය දුකයි අනාත්මයි අසුබයි කුඩු කිව්ව බින්ද මේ ටික ඔක්කොම කරේ මේ පුද්ගල සංඥාව ගෙවලා ඉන්න ටික දකින්නේ. මේ පුද්ගල සංඥාව ගෙවලා ලෝභ දේශමෝ අඩු කරගන්නයි මේක කරේ කියලා දකින්නේ. ඒක කලේ මොකද මේ වර්ණ සතහනක් කියන තර දෙන්නට එන්න. තව ලෝකෙ ටික ඇත්ත නෙමෙයි මේ එන්නේ ලෝකෙ විදියට එන්න මේ කරේ. ලෝකයේ ඇතුළට ගියාට පස්සේ ඇතුළේ අපු අල්ලගෙන ඉඳ ඇතුළට ගැසත් පස්සේ ගියා ඇතුළේ ඉඳගෙන කිඹුලෙක් අල්ලගෙන නම් ඉන්නේ. දැන් කිඹුලෙක් පොරකන්නේ ඉතින් ගොඩේ ගන්න මිසක නැතු කිඹුලෙක් ඇතුළෙන් පොරකන්න දැන් හරි කියලා ඉඳලා ඉඳ නෙමෙයි. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ගොඩේන එක ගැන කවුරුකටවත් ඉතල කිඹුලකින් දෙන්නේ නැහැ. ඉතින් කිඹුලා එක්ක රණ්ඩු කළා කළා කළා කිඹුලාව හෙට්ටු කළා ඉවරලා මරලා දාලා තමයි ඊට පස්සේ ආකෝ රිදෙන් උගල වලට එන්නේ. එහෙම උත්සයි රිදෙන් උගල කියන්නේ. ඒ වගේ මේ රූපයෙන් මිදුනහම රූපයෙන් තසඟුලසන් තමයි කාමෙන් මිදෙන්නේ. නාම ධර්මයෙන් තසඟුලසන් තමයි රූපෙන් මිදෙන්නේ. නිරෝධයත් එක්ක තවදාසුතම නාම ධර්මයෙන් මිදෙන්නේ යම් කිසි සංවේදනම සම්පත නිරෝධම කිය. රූපයත් එක්ක නොපෙනෙන කාම මිදෙන්න බෑ. නාම ධර්මයන්ට නොපෙනෙන රූපෙ මිදෙන්න බෑ. නිවන් චේතනෝතපා නාම ධර්මයෙන් මිදෙන්න බෑ. මේක එකපාරට ගන්න බෑ අනුපිළිවෙලින් මෙන්න තියෙන්නේ. ඒ හින්දා මෙන්න මෙහෙම දර්ශනයක් තියෙනවා කියන එක මතක් කරනවා. ඒ සඳහායි මොකද්ද මේ භාවනා කරන්නේ භාවනා කරනවා කියන එකේ අර්ථය උකයි නිවන් දකින්නවා කියන එකේ අර්ථය උකයි බැරි එකක් නෙමෙයි නොපෙනෙන එකක් නෙමෙයි සිහිනයක් නෙමෙයි අද්භූත නෝ ආශ්චර්යවත් නෝ නැතිවෙන්නේ නැත්ද දන්නේ නැහැ කියලා දෙගිඩියාවකින් තොරව කරන්න ඕනේ නැති ලැබෙනවා නම් ලැබෙනවාමයි කියන තැනකින් පටිච්චසමුප්පාදය තමයි නිවැරදි නිවන කියන උත්තරේ වර්ණ සටහනක් තියෙන්නේ කියන එක දකින්න තැනට යන්න තියෙන්නේ කියලා කියොත් පෙන්වන කෙනෙක් අය වෙනසක් නැහැ නොයන එකේ දෝෂේ එතකොට ඒ නිසා මේ සත්ත්ව පුත්‍ර භාවයට පෙනෙන මේ ශරීරෙ බාහිර සත්ත්ව පුත්‍ර භාවයට පෙනෙන හැම නිමිත්තක්ම දකින්ද සත්‍ය පුද්ගල භාවයෙන් අපි දැනලා තියෙන්නේ පෙන්ලා තියෙන්නේ අපි සත්‍ය පුද්ගල කියලා බලපු නිසා මිසක අපි සත්‍ය පුද්ගල කියලා බලපු නිසා මිසක සත්‍ය පුද්ගල කියනට නෙවෙයි අපි කොහෙන් අපි වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ඒක කියන්නේ එකම දෙයකින් තමයි සත්‍ය පුද්ගල භාවය දිරුවෙන විදිහට බලන එක බලනකොට මේ මාර්ගයෙන් මේ මානසික මාර්ගයෙන් අපි මිදෙනවා. ඒ මිදීම මේ දුකෙන් මිදෙනවා. සියලුම සංසාර දුක මිදෙන කර්ම නිමිති කියන තැනට යනවා. කියන කාරණාව දකින්න. දැකලා මේ විදිහට මෙනෙහි කරන්ද එහෙම මෙනෙහි කර කර ආනාපාන සතිය බුදුන් වහන්සේ වගේ සමථානයෙන් හිත වඩන්න. හිත වඩමින් ආයෙත් මේ විදිහට බලන්න. මේ තමයි කාලය වෙනවා. ටික භාවනා කරන්නේ මම ඒක දැන් ජීවිතේ තේරුණාද? තේරුණා. හරි. ඒක විදර්ශනා ගැන කිව්වේ. අර විදිහට සිහියෙන් සතියෙන් විදියා කරන ආනාපාන සතිය සාමත් වෙන්න අනිත් කෙනා අර විදිහ කණිට ගන්න සක්මන් කරනකොට මේ තුමන් දැක්කා ඒක පොඩ්ඩක් කියලා දෙන්න. සක්මන් භාවනාව කරද්දී හිත යොමු කළ යුත්තේ කොහාටද? සක්මන් භාවනාව කරද්දී සක්මන් කළේ කිසිම වේගයක් පිළිවෙද තරම වේගයේ වේගයෙන් ඇවිදින තම මේ කල කළ හැකිද? ඇතම සක්මන් භාවනාව කරද්දී හිත යොමු කර ගන්න ඕනේ කකුල පොළවත් වදින ගතියට රූප නැහැ, තද වෙන තද ස්වභාවය අනුමුණ කරගෙන අරමුණු කරන්න යන්නේ හිත ඒකට යොමු කරගන්න පහසු කිනිස තමයි පටවි කියලා හිතන්නේ. ඒකේ වේගයක් නැහැ. නමුත් හිත ඉක්මනට වේගය යනකොට අපි ඉක්මනට ගතිය අල්ලගන්න අපහසු නිසා. වේගය අඩු කරගන්න වෙනවා කෙනා කෙනාට ඒ ගතිය අල්ලගන්න පුළුවන් ප්‍රමාණයට අනුව Tamanta වේගය අල්ලගන්න. එකට කිසියම් වේගයක් කියලා එකක් නැහැ. කකුල අඩිය තියනකොට ඒක තද ස්වභාවය සිහි කරගන්න පුළුවන් ඒකාවලිය තියෙන තද ස්වභාවය සිහි කරගන්න පුළුවන් ප්‍රමාණයට හිත අහකට යන්නේ නැසුව මෙලි ප්‍රමාද වෙන්නේ නැතුව ඉක්මන් වෙන්නේ නැතුව ඒ gati අල්ලගන්න පුළුවන් ප්‍රමාණයට කය ඇවිදීම වේගවත් කරන්ද මේ වේගය අඩු කරගන්න කකුල හැපෙන තැනයි තියෙන්න ඕනේ මේ කියන කාරණාව මතක් කරගෙන මේ විදිහට සක්මන් භාවනාව කරන්න සක්මන් භාවනාව කරලා ආනාපාන සතිය වඩන ආනාපාන සතිය වඩලා සත්පුද්ගල භාවයට හිතට සිහි වුණා ඒකේ නාම රූප වශයෙන් බලන්න තමන් එහෙම නැතිනම් සිහි වෙන්නේ නැත්නම් තමන්ගේ කයට යොමුලා සිහි කරන්න ටිකක් වැඩි වශයෙන් ආනාපාන සතිය පුරු වෙන්න මම හතරයි අතරමාටේ ආ එතකම් භාවනා කරන හැමෝම එකතැනක ඉඳගෙන අපාර්තන නැගිටින්න ඒත් අපිට අවශ්‍ය දේ කවව කතා කරන්න ඕනේ. හරි.